දක්නු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 සම්ති භික්ඛවේ ඒකේ සමනස් බ්‍රාහ්මනා උච්ඡේත වාදා සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්තහි වත්තු හීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි මේ උපාසක මහත්තුරු සම්බන්ධ කරගෙන සෑම බ්‍රහස්පතින්දාවකම නිතිපතා පවත්වාගෙන ලබන ධර්ම දේශනාව සඳහා අදත් මූලික ඉදිරිපත් කරගත් සූත්‍රයේම ඊගාව පියවරට ඉදිරියක් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ සඳහා මූලිකව ඉදිරිපත් කරගෙන තියෙන්නේ සූත්‍ර පිටකයේ නැත්නම් ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම සඳහන් වෙන බ්‍රහ්මජාල සූත්‍රය. බොහොම දීර්ඝ සූත්‍රයක් අපි මේ වෙනකොට සෑහෙන කාලයක් ඒක සඳහා ගත කරලා තියෙනවා. අද තියෙන්නේ 13 වෙනි අංකයේ 13 වෙනි පැය. මේ තාක්කල් අපි ගමන් කරපු මාර්ගය විවරණය කරගෙන ආව මාර්ගයේ දිගේ අවසාන දේශන දෙක විතර එනකොට ධාමත්ම වියලි පෝජාව රහිත රසයක් අඩු ආගේ තේන මට්ටමටම දාර්ශනික පැතිවල තමයි ගියේ. අද ඉදිරිපත් කරගන්න එකත් එච්චරම මිහිරි එදිනදා ජීවිතේ සම්බන්ධ පුංචි දෙයක් කියලා හිතන අමාරුයි. නමුත් මෙතෙක් ගිය ඒ සාස්වත දෘෂ්ටියට බර පැත්ත අපි ඒ 12 වෙනි දේශනාවෙන් හිමයි කියලා හිතලා ගණන් ගත්තොත් අද 13 වෙනි දේශනාව පටන් ගන්න හදන්නේ උච්ඡේද දිට්ඨිය කියන ඒ දෘෂ්ටිවාදවල අනෙක් පැත්තයි විකල්පයක්. එතකොට අපිට මෙතෙක් කරගත්ත ආ වූ ඒ සාස්වත දෘෂ්ටිය නම් සදාකාලිකව පවතින සතෙක් ඉන්නවා සදාකාලිකව පවතින ආත්මයක් තියෙනවා කියලා ගත්ත මතයත් දැන් අපි මේ ගන්න හදන එහෙම සදාකාලික සතෙක් නැතය මේ ජීවිතයේ හැමාරෙන් සියල්ල මේකයි හැමාරෙන් හැමාරය කියලා මේ දෙක සංසන්දනය කිරීමෙන් යම් කිසි ප්‍රාසයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතයි මම අර මුලින් අර විදියට වචන සල්පයක් සඳහන් කළේ. අපි ගිය පාර ඉදිරිපත් කරගත්තේ විසඤ්ඤී සංඥාව නැති නමුත් දිගට පවතින ආත්මයක් තියෙනවා කියන ඒ විකට පවත්ක ආත්මයක් තියෙනවා කියන සත්‍වත වාදයේ අවසාන කොටසයි. ඒකෙදි විසඤ්ඤ වූ රූපී බවක් තියෙනවා. විසඤ්ඤ වූ එහෙම නැත්නම් හඳුනා ගන්න බැරි, දැන ගන්න බැරි, විඳින්න බැරි සංඥාවක් රහිත වූ රූපී බවක් තියෙනවා, අරූපී බවක් තියෙනවා. රූපී අරූපී දෙකම තියෙනවා රූපී අරූපී දෙකම නැති කියලා හතරකට වැටලා තියෙනවා. තව හතරක් තියෙනවා ඒ විසඤ්ඤේ නමුත් පවතින ආත්මයක් ඇත්තේ නමුත් ඒ ආත්මය කෙලවරක් සීමාවක් අන්තයක් සහිතයය. තව එකක් කියනවා කෙලවරක් නැතය අනන්තයය. ආත්මයක් තියෙනවා ඒක සංඥාවෙන් තොරයි ඒක අනන්තයි. තව තුන්වෙනි එකක් කියනවා අන්ත අනන්ත දෙකම තියෙනවා හතරවෙනි කියනවා අන්තත් නැහැ අනන්තත් නැහැ. ඒ විදිහට රූප කොටස අල්ලන හතරයි අන්ත අනන්ත භාවය ළඟම හතරයි කිව්වහම එතනත් අටක් වටලා තියෙනවා. මේකෙන් අපි සමාප්ත කරේ සස්සත දිට්ඨිය නැත්නම් ලෝකයේ දිගට පවතින මිනිස්යාගේ තුල සතෙක් තුල දිගට පවතින ආත්මයක් තියෙනවා. සදාකාලික වූ ආත්මයක් තියෙනවා කියන අදහස පැතිරි ඉතිරි තිබුණු ආකාරය. අද සර්වඥ දේශනාව ඊගාට සඳහන් වෙන්නේ සම්තිබික්කවේ ඒකේ සමනක් බ්‍රාහ්මණ උච්ඡේතවාදා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤාපෙන්ති සත්ත්‍හි වස්තුහි මහනි මේ කියන ලද සාස්වතවාද වලට අමතරව ඒ උච්ඡේදනම් වූ වාදයක් කියනවා ඒ සත්‍යයගේ මේ පේන මේ දකින සත්‍යයගේ විනාශයක් විභවයක් පනවනවා කාරණා හතකින් වෙන විදිහට කියනවා නම් හත් පොලක පැටලිලා තියෙනවා. ඒ පැටලුම් ආකාරයෙන් මේ ඇත්තා වූ සත්‍යයගේ මේ මරණයෙන් මත්තේ නැති භාවයක් විනාශයක් විභවයක් පනවනවා. අන්න ඒක තමයි අද අපි මේ සාකච්ඡාවට ඉදිරියට තියාගන්න කොටස. ආන්න මේ විදිහට එහෙම මේ ආත්මයක විනාශය විභවය මේ ජීවිතේ හැමාරයත් එක්ක සිද්ධ වෙනවා මරණයත් එක්ක සිද්ධ වෙනවා කියන જાති හත් ආකාරයක්. එවැනි දර්ශන හතක්. පාටලව ගැනීම හතක්. පැටලිලි හතක්. සර්වඥතාඥාණයට වැටෙනවා. ඒක සාමාන්‍යයෙන් පොදුවේ අපි උච්ඡේදවාදී කියලා කියනවා. ඒක සංස්කෘතික පොත්වල සඳහන් කර තියෙන්නේ ත්‍රිණං කත්වා ඝෘතම් පීවේ කියලා. ඒක තමයි සාමාන්‍ය ලෝකෙට පෙන්වන ක්‍රමය. මේ ජීවිතයෙන් පස්සේ ආය මේ කරන හොඳ හෝ කර්ම නරක හෝ කර්ම පරිසම්දීමට භාවයක් නැති නිසා මේකේ ලබන්න පුළුවන් උපරිම සැප ලැබිය යුතුයි ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බොණ්ඩේ කියලා කියනවා ගිතෙල් සහිතව ආහාර ගන්නයි කියලා කියනවා ගිතෙල් කියන්නේ ඉතාමත්ම මිලාදික ඒ වගේම අන්ත සුඛෝපභෝගී ආහාරයක් ඉන්දියානු සමාජයේ ශ්‍රී ලංකත්වා ඝතම් පීවේ කියලා කියන්නේ ණය වෙලා හරි කමන්නේ මේ වෘතය එහෙම නැත්නම් ඒ ඩිටේල් බොන්ඩේ කියලා කියනවා ඒක ණය ගෙවන්න උඹ ඉන්නේ නැහැ. නිසා මොනවා හරි කියලා හැකි ආකාරයෙන් ණය වෙලා ඒක ඛයාල බීලා මැල්ල ගියාට පස්සේ කමක් නැහැ කියලා. ඔක සිංහලට දාගෙන තියෙනවා අපි මේ නැව ගිරුණත් බෑන්චුන් කියලා. තාම පොඩ්ඩකින් නැව ගිලෙන නමුත් නැව ගිලෙන තාක්කල් ඒකේ තියෙන ඒ සංගීත සංදර්ශනේ දිගට යන්න ඕනේ. ඉතින් මේක මේ කියන උච්ඡේද වාදය මේ අපේ යුගයේ නැත්නම් අපි මේකට කලි යුගය කියලා කියනවා නම් ඒක ඉස උස්සන කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතු දෙක තුනක්ම හේතු වෙලා තියෙනවා. ඒක කරන්නේ ගොඩාක් වෙලාට දේශනය දර්ශනයේ පැත්තට යනවා. නමුත් හැබැයි තේරුම් ගන්න පහසුයි. අපි උත්සාහ කරන්න ඕනේ ඒකත් අරගෙන මේ භාවනා කරනකොට අපිට මේක පටලැවෙන තියෙන අවස්ථාව කොහොමද නැත්නම් අපිට ඇවිල්ලා මේ ලනුව ගිල්ලවන්න හදන කට්ටිය කොයි පාරවල් වලින්ද අපේ ගාවට එන්නේ ඒකට සරුවත් චනන්ස අපට දීලා තියෙන පලිහ මොකද්ද එහෙම නැත්නම් ආරක්ෂාව මොකද්ද කියන එකත් අපි යමත කරගන්න නරකයි ඒ පසුගිය අවුරුදු 200ක කාලේ ගත්තාම විශේෂයෙන්ම බටහිර දර්ශන වාදය ඒ 200ට එහා පැත්තේ තනි කරම තිබුණේ <clears throat> දේව නිර්මාණවාදී. ආර්යකරේ නම් ওই දෙකම පවත්වනවා. ආර්යකරේ සස්තතවාදී උච්ඡේදවාදී දෙකම තිබිලා තියෙනවා. සස්තතවාදී තමයි සාමාන්‍ය ටිකක් වැඩිපුර තිබුණේ විශේෂයෙන්ම Hindu ආගම. මේ සියල්ල දෙවියන් වහන්සේ විසින් මවන ලදී. දෙවියන් වහන්සේ පරම ආත්මයයි. ඒ පරම ආත්මයෙන් විසින් එක එකනාර දෙන ජීවාත්මයක් තියෙනවා. ඒ ජීවාත්මය තුළ සීමිත තියෙනවා, සීමාවල් තියෙනවා. එන්නේ ජීවාත්මය තමයි මේ සැප විඳින්නේ. ඒ සැප විඳීමට ජීවාත්මයට අයිතියක් තියෙනවා දිව්‍යනාථික වරයක්. හැබැයි දිව්‍යනාථික කියලා තියෙන සීමාව ඇතුළේ දිව්‍යනාථික විරුද්ධ වුණොත් ඒ ජීවාත්මය සදාකාලික අපායට යොමු වෙනවා. එහෙම නැත්නම් දිව්‍යනාථික කියන විදිහට යාග හෝම පවත්තමින් කියන ආකාරයට යාප්පුව වැඩ කළොත් දිව්‍යනාථිට සම්බන්ධ වෙනවා පරමාත්මේ ජීවාත්මය හා එකතු වෙනවා. ඒක තමයි ඉන්දියානු වාදය බටහිර වාදයේ තිබුණේ ඒ නිර්මාණශීලී වාදයක් <clears throat> සංසාර බලධාරී දෙවියන් වහන්සේ විසින් අපට ආත්මයක් දීලා තියෙනවා ඒ ආත්මය තුළ අපට මේ සත්තු ගස් කොළන් පරිසරය බුද්ධි විඳින්න පුළුවන් ඒක විදිහකට යනකොට කියන්නේ පුරුෂයාට ආත්මයක් තියෙනවා පුරුෂයාට ස්ත්‍රියත් බුද්ධි විඳින්න පුළුවන් කියලා ස්ත්‍රියට තියෙන ස්ත්‍රියවට තියෙන මේ ආත්මෙන් භාගයයි කියලායි ඉස්සර පොතේ තිබුණ දැන් පොතේ නම් ඒකාන්තව සටන් කරලා ඒකත් ටිකක් දිනාගෙන තියෙන ගතියක් වෙන කියන කොහොම හරි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ආත්මයක් තියෙනවා. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ සත්තු මරාණ කෑවර ගස්කොලන් කපුවට පරිසරය දූෂණය කරලා කමන්නේ. ඒක දිව්‍යන් වහන්සේ දීලා තියෙන දායාදයක්. මේ ආත්මය පුත් විදිහට සත්තුන්ට ආත්මයක් නැහැ. ගස්කොලන් වලට නැහැ. ඒ නිසා ආත්මය තියෙන කට්ටිය දෙයන්ගේ සතුන් ලද්දෝ. හැබැයි දිව්‍යන් වහන්සේ කියන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දිව්‍යන් වහන්සේ අදහමින් අමතක කරලා බෑ. ඉවෙනවා තීර්ෂාකාර දෙවි කෙනෙක් අමතක කෙරුවොත් වෛර කරනවා. මම කඩුවක් අරගෙන ඇවිල්ලා තියෙන කියලා දෙවියන්වහන්සේ පැහැදිලිවම කියනවා. හැබැයි උඹලා මැව්වෙත් මම උඹලා ජීවත් වෙන්න ඕනේ මං කියන කාලේ එහෙමනම් සදාකාලික ආර්ථික යන්න පුළුවන් කියන මේ සංස්කෘත වාදය තමයි බටහිරව පැවතුනේ. ඒ පවතින දේ මේ 17 ශතවර්ෂයේ වගේ ඉඳලා මේ නවීන විද්‍යාවේ හොයා ගැනීම මේ ලෝකෙ විතරක් නෙවෙයි තව ලෝක තියෙනවා. විශේෂයෙන්ම අපේ මේ ඉන්න අපි ලෝකේ මේ විශ්වයේ ඉතාමත්ම පුංචි ඇඹිතිල්ලෙක් විතරයි. නිසා නිර්වා නිර්මාණ වාදයේ මුල මේ පෘථුවියවත් මේ ලෝකේ නෙවෙයි එහෙමනම් මේට වැඩිය බොහෝම වටිනා විශාල ග්‍රහ ලෝක තියෙනවා ඒකට මුළු සූර්ය ග්‍රහ මණ්ඩලය තියෙනවා සූර්යය තියෙනවා මේවා ටික හොයාගත්තට පස්සේ ඔන්න නිර්වාණ වාදයට පොඩි පොඩි තර්ජනය එල්ල වෙන්න පටන් ගත්තා. කොහොම නමුත් මේ මුල් මුල් කාලේ විද්‍යාඥයෝ හරි වෙහෙසක් වින්දා මොකද ඇස් දෙකට පේන දේ නැහැ කියන්නත් බෑ මොකද මුළු ලෝකෙම පැතිරලා තියෙන මේ දෙවියන් මේක මැව්වා කියන එක මඟ අරින්නත් බෑ ඒක නිසා විශේෂයෙන්ම ඔය විද්‍යාවේ නිර්මාතෘවර විශේෂයෙන්ම පසුගිය යුගයේ පැවතිච්ච සම්ප්‍රදාන කෝල විද්‍යාවේ නිර්මාතෘවන සායිසෙක් නිව්ටන් උනත් දැන් හරියටම කියලා දුන්නා මේක වැඩ කරන්නේ ලෝක න්‍යාය ධර්මයක් මත මේන මේ විදිහට රූප ධර්ම වල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල කාටවත් වෙනස් කරන්නත් බෑ. ඒ වැඩපිළිවෙල ඕන තරක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සදාකාලිකයි. ඒකට මේ කිසිම දිව්‍යමය සම්බන්ධයක් නැහැ. ප්‍රශ්ලක අවකාශයේ කල්ණය වෙන්න පටන් අරගත්තොත් ඒක සරල රේඛියෝම තමයි යන්නේ. වෙන එකක් වදින තාක්කල් ඒ රේඛාපතේ වෙනස් වෙන්නේ නැහැ. වදින එකේ වේගය හැටියට අපේ පතේ වෙනස් වෙනවා. මුද්දම ලස්සනට මේ තුන ස්ථාවර කරා. හැබැයි උන් දැක් කියලා තියෙනවා මේ රූප ධර්ම මේ විදිහට වැඩ කරපන් කියලා ඉස්සල්ලාම රූප ධර්ම හොල්ලලා තිබ්බ දෙයනාසේ. ඒ දෙයනාසේ පටන් ගත්ත එක තමයි දිගට යන්නේ. ඒ දැන් දෙයන්නේ සම්බන්ධයක් නැහැ කියලා රූප ධර්ම දෙයයන්ගෙන් ගලවලා ගන්නවා. එයා කතා කරන්න කියන්නේ ආත්මයක් ගැන. එතකොට මිනිස්සුන්ට පේන්න පටන් අරගත්තා. එහෙනම් දෙවියෝ පටන් අරගත්තට දැන් තියෙන රූප ධර්මයේ අදාහගෙන ගියොත් අපි අඩු ගන්න දෙවියන්ගේ නිදාසය. ඊට පස්සේ මේක බට කැලයට ගිනි තිබ්බා වගේ ලෝකේ භෞතිකවාදී වෙන්න පටන් අරගත්ත භෞතික නිෂ්පාදන හොයන්න පටන් ගත්ත හොයන හොයන නිෂ්පාදනයක් පාස දෙයියන් කෙනෙහින්න පටන් ගත්තා. මේක තමයි පසුගිය අවුරුදු 200 තුල කෙලපු පිස්සුව. රූප ධර්ම හදනවා. ඒකෙන් අර කහදම අරකෙන් මේක හදන්න හදන්න මිනිස්යාගේ නිර්මාණ ශිල්පයේ තාක්ෂණීය විද්‍යාව දිගින් දිගට එන්න එන්න එන්න මේ ආශා කරේ අපිට ඒක තේරුනේ නෑ මොකද අපිව සරබල් බහල දෙවියන් වහන්සේ එච්චරම ඉහලින් තියාගත්තේ නැති නිසා නමුත් බටහිර ඔච්චර විද්‍යානගල ගියේ අන්නර සරබලධාරි දෙවියන් වහන්සේ සෑම විද්‍යාත්මක නිෂ්පාදනයක් පාසම පත වෙන්න පටන් ගත්තා නිදීන වෙන්න පටන් ගත්තා නැත්තේ බවට පත් වෙන්න පටන් ගත්තා කතෝලික සභාව මොන විදිහට ක්‍රිස්තියානි සභාව වුණ විදිහට මේක පොරු කරන්න උත්සාහ කරත් මේක පිළිලයක්සේ පැතිරෙන්න පටන් අරගත්තාම අද බටහිරේ විශාල පිරිසක් ඉන්නවා දෙවියන් නොඅදහන. නොඅදහන જાතියක තමයි ආගම. දෙවියන් නොඅදහන. ඒ මොකද ඒ අතන ඕන තරම් මේ භෞතික ලෝකේ සැප විඳින්න පුළුවන් සැප තියෙනවා. පින් කරලා ඉපදුණා, පව් කරලා ඉපදුණා, සල්ලි තියෙනවා නම් වැඩේ ගන්න පුළුවන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ සාපයක් හෝ දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක් අවශ්‍ය නැහැ කියලා මේ අවුරුදු 200 තුලම විශාල වශයෙන් ඔය සාස්ත්‍රවාදයේ සදාකාලික දෙවියෙක් ඉන්නවයි ඒ දෙවියන්වහන්සේ කීකරු හැතරෙන්න ඕනයි කියන එක අභියෝග කරන්න පටන් ගත්තා. මේ නිසා මේ සාස්ත්‍රවාදයේ බිඳ වැටීමත් භෞතිකවාදයේ නැගී සිටීමත් නිසා මිනිස්සයා මේ ජීවිතයෙන් පස්සේ අපි මරණය කායික මරණයෙන් පස්සේ අපිට වගකීමක් නැහැ ඉවරයි වැඩ ඒ නිසා මේ ඉන්න ටිකේ අම්මෙක් අප්පෙක් නැහැ හොඳක් නරකක් නැහැ හොඳ කලයි හොඳ ලැබෙනවායි නරක කලයි නරක ලැබෙනවායි කියලා දෙයක් නැහැ ඒක නිසා අපි මේ සදාචාරය අමතක කරලා සැප වින්දනයේට යන්න පටන් ගත්තා මේ මේ පදනමේ අද ඉන්න අපි මේ 2500 බුද්ධ ධාන්තයේ පහළ වෙන කාලේ වෙනකොට ඒ ਸਰබ බලධාරී දෙවියන් පිළිබඳව සෑම පැත්තෙම කොනහඬ පටන් අර ගන්න අතරේ මේ කාය ආශාව ඉෂ්ට කරන නැත්නම් කාම තෘෂ්ණාවට ඉතාමත්ම බැඳිච්ච. එහෙම නැත්නම් මරණයෙන් මත්තේ හෝ කළ දේ විඳින්න කෙනෙක් නැත්තේ නෑ. කියන මේ උච්ඡේද වාදයට විශාල තනක් එන්න පටන් ගත්ත නිසා භෞතික වාදයේ උච්ඡේද වාදය යුගයකයි අපි මං හිතන්නේ බිහි වුණේ මේ ලෝකෙට කියලා. ඒක තමයි දැන් අද ජනප්‍රියම විෂය බවට පත් වෙලා තියෙන්නේ උච්ඡේදවාදී. දැන් ඇත්තටම ඒ බටහිර රටවල් වල ඇත්තෝ මේක ගැන කල්පනාවටපත් වෙලා තියෙනවා දැනුවත් වෙලා තියෙනවා ඒ ඇත්තෝ ඒ නිසා මතක් කරනවා විශේෂයෙන්ම මේ දාර්ශනික හොඳට ඈතක ඉඳලා බලන ඉන්න කෙනෙකුට පේනවා දිව්‍යන් වාසේ ප්‍රතික්ෂේප කළාට පස්සේ පරිසර දූෂණය වෙනවා. දිව්‍යන් වාසේ ප්‍රතික්ෂේප කළාට පස්සේ මේ මිනිස්සුන්ගේ සදාචාරය පිළිහිලා තියෙනවා. හිත ඉතාමත්ම තේරුම් ගන්න බැරි විෂමතාවකටපත් වෙලා කායික රෝග මානසික රෝග බහුල වෙලා තියෙන නිසා මොන ක්‍රමෙන් හරි කමක් නැහැ නැවත මොකෙක් හරි අදහන මට්ටමට යන්නේ කොහොඳයි කියලා. ආගමක් නැතුවට වැඩිය ආගමක් ඇති එක හොඳයි. ඒ නිසා මුස්ලිම් ආගම හරි කමක් නැහැ කතෝලික ආගම හරි කමක් නැහැ මොන හරි ආගමක් කියනොත් මනුස්සයා යම් කිසි සදාචාර ධර්මකට බැඳෙනවා. ඒ නිසා එයත් උත්සාහ කරනවා දැන් ඒ පරණ දෙයයන් ආද නැත්තම් අලුත් දෙවි කෙනෙක් හරි හදාගෙන. නැවතත් මේ සාස්වත වාදයට ගන්න. ඒ නිසා ලංකාව වගේ රටවල් වලට පවා ඒ රැල්ල ඇවිල්ලා කියනවා දෙවියන් අදහන එක තමයි හොඳ දේ කියලා. ඒගොල්ලෝ දන්නේ අපිට මේ බුදුන් ඇදහිල්ලක් තියෙනවයි කියලා. ඒ රටවල් වල වෙලා තියෙන සම්පූර්ණ පදනම සදාචාර පදනම දෙදරා ගිය නිසා අනන්ත අප්‍රමාණ මුදල් ප්‍රමාණයක් වේදන් කළා. ඒගොල්ලෝ සදාකාලිකවම මේ දිව්‍යයන් අදහන පිරිසක් ඉන්නවනම් සදාචාරයක් එයි පරිසරයේ සුරකෙයි මේ නේද රෝග අඩු වෙයි කියලා විචේ වැඩ පිළිවෙලක් යනවා. ඉතින් ඒක ලංකාවට දැන් අනිත් පැත්තට බලපාලා තියෙනවා. මේන්න මේ විදිහට බලනකොට මේ උච්ඡේද වාදය පැතිරෙන බහුල වෙන යුගයක යුගය. සරුවචනසේ මේ බව දේශනා කළේ දැනට අවුරුදු 2500 75කට 80කට විතර ඉස්සර වෙලා සස්සත වාදයට ප්‍රතිපක්ෂ ධර්මයක් විදිහට නැත්නම් සත්වක වාදයට විකල්පයක් විදිහට උච්ඡේද වාදයක් වෙනවා. ඒ උච්ඡේද වාදයේදී ඒ ඒ උච්ඡේද වාද ගත්ත ශ්‍රමණක් බ්‍රාහ්මණය. ඒත් උගක් වෙලාට භාවනා කරපියත් නෙවෙයි. මේ තර්කයෙන් විමර්ශාවෙන් තමයි මේකට දැසගන්නේ. ඒකත් ශ්‍රමණක් බ්‍රාහ්මණා. ඒවන් වාදී යෝගදී ඒවන් කිච්ච මෙන්න මෙහෙම දික්කයක් ගන්න. මේ කියන හදන්න උච්ඡේද වාදයේ පළවෙනි සාරවත්යන් වහන්සේගේ සර්වඥතා ඥාණයට පහළ වෙච්ච මේ පළවෙනිම ඉදිරිපත් කිරීම. මේක රූපී හතර මහා භූතයන්ගෙන් හැදිච්ච ආත්මයක් කියන මව්පියන්ගේ එකතු වීමෙන් හටගත් ජීවිතයක් කියනවා. ඒකේ කය කියලා එකක් තියෙනවා. මේ කය යම් දවසක බිඳිලා මරණයටපත් වුණා නම් ඒ මැත්තේ ඒක විනාශ වෙනවා. නැවත භවයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අතහැරියා ඒකට අපි කියනවා උච්ඡේදවාදී කියලා. කය තමයි ප්‍රධාන දේ කය බිඳුරට පස්සේ ආය නැවත දෙයක් නැත්තේ නෑ. ඒකයි ඉස්සල්ලාම මතු කරන උච්ඡේදවාදී. මනාකොට මේක විනාශ වෙලා යනවා. ඊට පස්සේ ආය ගැන වග කියන්න කියන්නේ කොහොමඩක්වත් මේ ණය වෙලා මැරලා ගියාද, ණය දීලා මැරලා ගියාද, පින් කරලා මැරලා ගියාද, පව් කරලා මැරලා ගියාද ඊට පස්සේ ඒක ගැන ගන්න දෙයක් නැහැ කියලා උච්ඡේදවාදයක් කරනවා. කය තමයි ප්‍රධාන කරගෙන තියෙන්නේ. ගාක් වෙලාවට බෞද්ධයා ඒ කියන්නේ මේ වාද පිළිබඳව විතර ගැඹුරකට විස්තර දන්නේ නැති කෙනා උච්ඡේදවාදී හරවතෙන් හඳුනන්නේ ඕන ඕක තමයි. නමුත් සර්වඥාන්ත උච්ඡේදවාද මේ වගේ හතක් සර්වඥතා ඥාණයට වැටහිලා දේශනා කළා කියලා. නමුත් මේ ආගම ගැන, දර්ශන ගැන සංසන්දනාත්මකව දන්නේ නැති තුඟාක් කළාට උච්ඡේදවාදී වශයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට රූපේ චාතුම් මහා භූතීනෝ මාතා වෙච්චි සම්භවා කායස්ස දේක උච්චිච්ඡති විනස්සති න භවති. බහුපය සුක්‍රක් සෝනිතයන්ගෙන් හටගත්තා වූ මේ කය හතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන මේ හතර මහා භූත කය රූපී දිගට හැපල්ල මනින්න පුළුවන් සතහන් ආකාර සහිත මේ කය බිඳි මරණයෙන් මත්තේ විනස්සති භවති. පවතිලක් ඇත්තේ නැහැ කියන එක. මේන්න මේ ගතිය හරීම වාසිදායකයි කාමභෝගී අත්තන්. කාමභෝගී අත්තන් තම තමන්ගේ උපරිම සැප ලබා ගැනීම පිණිස කායික සම්පර්පණය තමයි එකම සැප. ඒත්තු මානසිකත්වයක් හෝ ආධ්‍යාත්මයක් හෝ සදාචාරයක් ඉදිරිපත් කරගන්නේ කයේ සැපත ඒකාන්ත සැපත වශයෙන් අරගෙන ඒ සඳහා සාධාරණ අසාධාරණ ભેදයක් හෝ ධාර්මික අධාර්මිකකමක් හලකන්නේ නැහැ. ඒ නිසා මවෙක්පියේ නෑදෑකමක් යුක්තියක් අයුක්තියක් මොනම දෙයක්වත් නැහැ කොයි ක්‍රමයකට හෝ සැප වෙලීම එවැනි පරිසරවල සිද්ධ වෙනවා. ඒක ඒකකොට අර සදාචාර ගති, මෞපියන් කෙරේ පවතින ගතිය, ගුරු දෙමව්පියන් කෙරේ පවතින ගතිය, ස්ත්‍රීන් කෙරේ පවතින ගතිය කිසිම වගකීමක් නැති තත්ත්වයකටපත් වෙනවා. නමුත් අපි අර කලින් මතක් කරගත්තා වගේ මේක විතරක්ම නෙවෙයි උච්ඡේදවාදර සඳහන් කරන සමහරක් ඇත්ත මේ විදිහටම සඳහන් කරනවා මේ ආත්මය සමහරක් අත්ව සඳහන් කළ විදිහට මේ ආත්මයේ රූපී. ඒ වගේම හතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන. නමුත් රූපී දිව්‍ය ලෝකයක කියන විදිහට දිව්‍යමය ස්වરૂපයක් මේකේ තියෙනවා. අර ඉස්සෙල්ලම උච්ඡේදවාදයේ සඳහන් කරන ඇත්ත කියනවා කය විතරයි තියෙන්නේ කය බිඳීමෙන් මරණය සිද්ධ වෙනවා කියන ඇත්තන්ද මේ ඇත්ත කියනවා මේ කය බිඳිලා අපි යනවා දිව්‍යමය වූ ආත්මයකට. ඒ ආත්මේ උඹලා දැක්කේ නැහැ. ඒ දැක්කේ නැති නිසා උඹලා මේ කය බිඳලා මැරලා යනවා කියලා කියන්නේ නමුත් දිව්‍යමය ආත්මයට ගිහිල්ලා එතනින් මැරලා යනවා ඉවරටම ඉවරයි. ඉන්නේ යාට යන්න විදියක් නැහැ. ඒක තමයි මේ ඇත්ත උච්ඡේදවාදී. ඕගොල්ලෝ කියන්නේ මේ කය විතරක් දැකලා කය විතරක් හිතාගෙන කරන දෙයක්. අපි එහෙම නෙවෙයි. අපි ඊට එහා ගියා වූ දිව්‍යමය වූ රූපී ආත්මයක් දකිනවා. මේ මැරලා ගිහිල්ලා ඒ රූපී ආත්මය කියලා එතනින් මැරලා යනවා. එතනින් උච්ඡේදයට යනවා. ඒක ගොරෝසුයි. ඒ රූපී දිව්‍යමය ලෝකේ ගොරෝසුයි. ඒක තව ගොල්ලක් කියනවා ඔයගොල්ලටත් ඇහිලා තියෙනවා. මේ කය බිඳිලා ගියාට පස්සේ සමහරක් ඔය ගොරෝසු ලෝකයට යනවා. තව එකක් තිනටද සූක්ෂම වූ. රූපී බ්‍රහ්ම ලෝකයක්ද දිව්‍ය ලෝකයක්. ඒක ඔයගොල්ලෝ දැකලා නැහැ. ඔයගොල්ලෝ දැනගෙන මේ කය විතරයි. එහෙම නැත්නම් අර පහළ තියෙන ගොරෝසු දිව්‍ය ලෝක විතරයි. ඊට වැඩි ඉහළ දිව්‍ය ලෝකයක් තියෙනවා. බොහෝමත්ම සූක්ෂම රූප සහිතයි. ඒ සූක්ෂම රූපයට ගියාට පස්සේ ඒ ජීවිතය ඉවරනාට පස්සේ ඉවරයි. ඒක නිසා අපි වාගේ අපේ ඒක වඩා හොඳ එක ඉතාමත්ම සූක්ෂම රූප සහිත ලෝකයක්. ඒකෙත් තමයි වින්දනයක් තියෙනවා. ඉන්න පුළුවන් එක භවයයි තියෙන්නේ ඊට පස්සේ ඉවරයි කියන්නේ. ඊට පස්සේ ඒ තුන් ගොල්ලටම තව ගොල්ලක් ඇවිල්ලා කියනවා නේ අරූපී ලෝකය කියලා එකක් තියෙනවා ආකාසානං ඡායතනය. ඒකේ හතරමහා භූතයෝ නෑ භූතයන් නැති හිත ඇස විතරයි තියෙන්නේ. බොහෝම දීර්ඝායුෂයි. කිසිම හැලහැප්පමක් නැහැ, කොරෝසුවක් නැහැ. ඒක ජීවත් වෙනවා. ඕගොල්ලන් දෙක දැකලා නැහැ. ඕගොල්ලෝ ඉතර බණ මේ බණ භාවනා කරලා තර්ක කරලා දැනගෙන නැහැ. ඒ නිසා අරූපී ආකාසානං ඡායතනෙ කියලා එකක් තියෙනවා. මේ කය බිඳී මැරීමෙන් ඔය தත්වලට නොගින් ආකාසානං ඡායතන ගියා නම් එයින් උච්ඡේදල වීමක් තියෙනවා. ඒකයි ඇත්තටම ඔය කියන தත්වලට වැඩිය හොඳයි. ඊට පස්සේ කට්ටියක් කියනවා ආකාසානං ඡායතනට වැඩිය මේ සූක්ෂම වූ සුවිශේෂ වූ විඥානං ඡායතනෙ කියලා එකක් තියෙනවා. විඥාණය පවතිනවා. ඊට පස්සේ කට්ටියක් කියනවා ආසින්චඤ්ඤායතනෙ කියලා එකක් තියෙනවා මොනවත්ක්ම නැහැ. රූපී සියුම් භාවය නෙවෙයි අරූපී භාවයක්වත් විඥාණයවත් නැහැ. ඊට පස්සේ කට්ටියක් කියනවා නෑ ඒ වැනි දේ ඒකත් එතන පොඩි මටලවිලක් තියෙන්නේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති ලෝකයක් තියෙනවා. මේව සංඥා න සංඥායතනේ ඒක තමයි සූක්ෂම දේ. ඒකෙන් පස්සේ විනාශං විභවං උච්චිච්ඡං ආපජ්ජති කියලා. විනාශ වෙනවා උච්ඡේද භාවයට පත් වෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා උච්ඡේදවාදී කිව්වට ඒගොල්ලෝ එක ආත්මයක් පිළිගන්නවා. මේක මැරිලා ගිහිල්ලා එක ආත්මයකට යනවා. ඒක රූපී වෙන්න පුළුවන්, සූක්ෂම රූපී වෙන්න පුළුවන්, අරූපී වෙන්න පුළුවන්. එයින් උච්ඡේදයට යනවා මේක සමහර විට කතෝලික ආගමේ විස්තර වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මේ ජීවිතයට පස්සේ අපි ගත කරන ජීවිතයේ අත්තා වූ දෙවියන්ට පක්ෂපාතී භාවයේ සාපක්ෂපාතී භාවය මත එක්ක අපායට සදාකාලික යොමු වෙනවා එහෙම නැත්නම් සදාකාලික දිව්‍යන් වහන්සේගේ දකුණු අතට පැත්තට ලෝකෙට යන්න පුළුවන්. එයින් පස්සේ ඉවරයි. ඒක තමයි සදාකාලික ඒක ඒකෙන් පස්සේ ඉවරයි. ඉතින් ඒක නිසා මේගොල්ලෝ ආත්මයක් නොපිළිගන්නවා නෙවෙයි. ඒ පිළිගන්න ආත්මය එකයි. මේ ජීවිතෙන් පස්සේ එකක් තියෙනවා කියලා. ඒ අතරමැද පර්ගටරි කියලා ඒ දෙකට තීන්දුව කරන ආත්මකුත් තියෙනවා. ඒකේ දිවි ආත්මයකටපත් වුණා නම් දෙවියන් වහන්සේගේ ලෝකෙට ගියා නම් සදාකාලික සැප. යම් ආකාරයෙන් අපායට ගියා නම් සදාකාලික දුක ආය අවස්ථාවක් දෙන්නේ නැහැ එක සැරේයි. ඒ නිසා මේ වෙලාවේ දෙවියන් කීකරුව වැඩ කරන්න කියන එකයි කියන්නේ. ඕකෙදිත් මේ හරි ලස්සන විහිළු තියෙනවා මේ වගේ අපොත් කියලා බලනකොට මේක අපිට ඉතල භාවනාවට වැදගත් නෑ. නමුත් මේවට අපි අහුවෙන හැටි බලනකොට ඒ අරාබිකරේ කාන්තාරක ඉඳලා පොත ලියනකොට ඒගොල්ලෝ සඳහන් කරනවා ඒ ඊගාවට හම්බෙන දිව්‍ය ලෝකේ පාරාදීසයේ සදාකාලික කොළපාට ගස් සහිතයි නිතර ගලන ජල ධාරාවන්ගෙන් සහිත දිව්‍ය ලෝකයකට උඹට යන්න පුළුවන් කියලා මොකද කාන්තාරට දිව්‍ය ලෝකේ වතුර තමයි. කවදාකවත් ගහක් කොලක් නැති කාන්තාර ඒගොල්ල පොත ලියනකොට කිව්වේ උඹ හොඳට ජීවත් වුණ දෙවෙනාගේ කියන විදිහට සදාහරිත කැලසයිත දිය නිතර දිය ගලන උයනක උඹට උපදින්න ලැබෙන එක තමයි පාරාදීසය කියන්නේ. නමුත් මේ ටිබෙට් රටේ වගේ තාමත්ම සීතල උදේට හැන්ද වෙනකන් සීතල වතුරෙන් පිටිච්ච ලෝකෙක දිවි ලෝකෙ පෙන්වන්නේ හොඳ උණුසුම් සහිත වියලි පරිසරයක උඹට දිවි ලෝකෙ හම්බෙනවා කියන්නේ. ඒක හිතා ගන්න පුළුවන් උන්දලා උන්දලා ඉන්න තැන්වල හැටියට උන්දලා පොත් ලියාගෙන තියෙනවා. ඒ වගේම තමයි ටිබෙට් රටේ වගේ අපාය හරිම සීතල තැන. වල සදාකාලික සීතල තැනක උපදින්න ලැබේවා කියලා තමයි අපි ටිබෙට් විනය සාප කරන්නේ. අරාබිකාරය සාප කරන තොපිට සදාකාලික කාන්තාරයක උපදින්න ලැබේවා කියලා වීලි පොලවක් තමයි උන්ගේ අපාය. ඒ මොකද මේ විසු දෙවිදලා හැන්දෑව කන්දා කියන්නේ ওই කාන්තාර තමයි ඒක නොදකින් නොපතන් වෙලා තියෙන්නේ. ඒක ආය කාන්තාරයක උපදින්න ආම වෙන අපාය තමයි. හැබැයි ඒගොල්ලන්ට මේ සදාහතර වන සදාහතර වනයේක නිතර දිය ගන්න උල්පත් සහිත තැනක උපදින්න හම්බ වෙනවා. ඒක දිවි ලෝකේ තමයි. මේ සාමාන්‍ය අපි මේ තේරුම් ගැනීම පිළිබඳ උපහාසාත්මක විදිහට උන්ට වැඩි ගැඹුරු දේවල් ඕගොල්ලෝ කියනවා. එහෙනම් මෙන්න මේ වගේ විකාර තියෙනවා මේක ඇතුලේ. මේන මේ විදිහට ආත්මයක එක ආත්මයක් තියෙන බව සඳහන් කරනවා. මේක පිළිබඳව හොඳ ලස්සන කතාවක් ඔය පණදුරවාදීදි මත වෙලා තිබිලා තිබුණා. පණදුරවාදීදී ඒ කතෝලික පියවතුමන්ලා මේ හොඳටම මේ පොත්පත් හදාarලා තිබුණා. හදාලා තියලා ඒ ස්වාමීන් වහන්සේලාත් ඉදිරිපත් වුණා. ඒකදී ඒ කිනේකාගේ මාත පිළිබඳ ගැටුමක් ඇති වුණේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාෙන් අහලා තියෙනවා දැන් ඔබ වහන්සේලාගේ කර්මේ සහ කර්මඵලයේ තියෙන එක එයත් නෙවෙයි නොවන්නෙත් නෙවෙයි කියලා නිකන් වනවල ගහිල්ලක් නේ තියෙන්නේ. ඒක නිසා හොඳයි ඔබ වහන්සේ පින් කරලා ඉපදිලා ඊගාව ආත්මික සැප සම්පත් ලැබනකොට කොහොමද ඔබ වහන්සේ දන්නේ මං අසවල් තන අහවල් දෙය කරලා මෙහෙමයි පින් කෙරුවා ඒක නිසා දිවි ලෝකෙට ගියා නැත්නම් අපායට ගියා කියලා ඉතින් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් ඇත්තේ නැති එකක් නේද මේ මවාගෙන කතා කරන්නේ කොයි කෙනාද පින් කරන්නේ කොයි කෙනාද පිනේ සැප විඳින්නේ කොයි කෙනාද පව කරන්නේ කොයි කෙනාද පවේ සැප විඳින්නේ ආදි වශයෙන් එයාම නෙවෙයි නම් කෝක මතියක් වෙන්න බැරිද කියලා. ඊගාත්මේ හොඳින් මේ ලෝකෙ හොඳින් හිටියොත් ඊගාත්ම හොඳට සැප විඳිනවා කියන එක මතියක් මතිමතාන්තරයක් පමණක් වෙන්න බැරිද කියලා. ඒකෝට ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා අහනවා ඔබතුමන්ලගේ පොතේ දිව්‍යන් වහන්සේට පක්ෂව හොඳට කටයුතු කරොත් දිව්‍ය ලෝක උපදිනවා කියලා කියන්නේ. ඒ ඔබතුමාමද කියලා. එක ජීවිතයකට අදීගාවාත්මයක් තියෙනවනේ. ඒකට යන්නේ ඔබතුමාමද? නැද්ද? එතකොට ඕන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා පිළිගන්න අපේ උච්ඡේදයක් සඳහන් කරන්නේ අපේ එක ආත්මයක් තියෙනවා මරණයමත් එක ආත්මයක් තියෙනවා ඒකට යනකොට මේ බෞද්ධයන් විසින් සඳහන් කරන විදිහේ කර්මේ සහ කර්මඵලයේ වගේ අනියම් සම්බන්ධයක් තමයි තියෙන්නේ ඉතින් ඒ කියන්නේ මේ මිනිස්සු කොච්චර මේව හදාarලා මේව පාවිච්චි කරන එකිනෙකාට වාද කරන ගහ බැලගන්නේ නමුත් මේ වගේ කොච්චර ඒ වගේ පටලැවිලිකයන් කොච්චර අවුල් දාලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. අපි භාවනාවට එහෙම නැත්නම් විපස්සනාට මේක සම්බන්ධ කරගත්තොත් අපි අම්මාකාරයකට සාර්ථක ගුරුවරයෙක් ලැබිලා හොඳ පරිසරයක් ලැබිලා හොඳ වීර්ය සති සද්ධා වීර්ය සමාධි ප්‍රඥා සහිතව භාවනා කෙරුවොත් සමත සමාධියක් ඇතුව හෝ නැතුව යම් වෙලාවක යෝගාවචරයට නාම රූප පරිච්ඡේද ඥාණය. මේ ලෝකේ ඇති තාක් දේවල් ආත්මයක් වශයෙන් නෙමෙයි ගන්න තියෙන්නේ ඒකේ ඇත්තා වූ නාම ස්වභාව සහ රූප ස්වභාව. නාම රූප දෙකයි කියලා මේක ප්‍රධාන වශයෙන්ම කඩා බලා ගන්න දැක ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට ඒ දකපු දර්ශනය කවදාකවත් හිතෙන් අයින් කරන්න ලැබෙන්නේ නැහැ. දකින දකින දේ පසු වෙලා හෝ මේක නාම රූප දෙක වශයෙන් දකින හැබැයි එකට වැටෙනවා. ඒක හරියට Taman මිලදී ගන්න හදන මණිකක් දැකපු මණිකකට හෙට්ටු කරමින් ඉන්න අවස්ථාවක ඒ හිරේ මණිකේ පැලිරක් දැක්කා. නමුත් විකුණන එක නා කියනවා නෑ මේකේ පැලිරක් නෑ මේක ඝන ඒක ඝන මණිකක් කියලා. අර පුද්ගලයා කවදාකවත් මේ මිල ගෙවන්නේ නෑ. ඒකේ පැලිරක් තියෙන බව දෙකට පැලිච්ච බව ඔප්පු කරන තාක්කයි. මොකද ඒක ඔප්පු කිරීමෙන් විශාල මිලාඩු කිරීමක් කරගන්න පුළුවන්. නමුත් ඒක පේන්නේ නැහැ. සාමාන්‍ය කෙනාට පේන්නේ නැහැ. නිසා ඒක මේ මේකක් වගේ පෙන්වගෙන වැඩ කරන්න පුළුවන් නමුත් මිලදී ගන්න කෙනා දැක්ක මේක ඇතුළ පැලවිලා. ඒ පුද්ගලයා හැම පැත්තෙම කණ්ණාඩිය ගහලා ටෝච් එක අල්ලලා හරවලා පෙරලලා තාඩිය ටිකක් ගහලා කෙල ටිකක් ගහලා වතුර ගගා ඉතින් අර පැලිර පෙන්වනවා. ඒ මොකද ඒ පුද්ගලයා දන්නේ මේ ගණු දිනෙදී පැලිර ඉතාමත්මයි කියන්නේ. ආන්නේ වගේ තමයි යම් වෙලාවක වස්තුවක මේ නාම රූප වශයෙන් නැත්නම් සංසිද්ධියක නාම රූප දකින්න පුරුදු වෙච්ච කෙනාට කවම කවදාකවත් ඒක නොබල ඉඳ බෑ. පළවෙනි බලනකොට නම් නොබලා තමයි පේන්නේ. නමුත් ටික වේලාවක් භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඒක නාම රූප වශයෙන් කරනවා. ඊට පස්සේ රූප කොටස ගත්තත් ඒක ඒක ධනයක් නෙවෙයි. ඒකේ තියෙන්නේ ස්කන්ධයක්, කන්දක්, රාගරයක්, ගොඩක්, රිත්තක්. ආස්වාදදී හොඳට බලන්න කියන කෙනාට ආස්වාදය එක දිගට බලනකොට මේක එක වැඩ පිළිවෙලක් නෙවෙයි ගැස්සි ගැස්සි ගැස්සි යන ආස්වාද රාශියක්. ප්‍රශ්වාසය දිහා බලන ඉන්නකොට එක ප්‍රශ්වාසයක් නෙවෙයි ප්‍රශ්වාස රාශියක්. ඒ රාශියම එක වායු ස්කන්ධයක්. හැපි හැපි පිපි කියන උලංගල්ලක් එහෙම නැත්නම් පීරි ගෑමක් එනකම් උණුසුමක් එහෙනම් දීර්ඝ ගතියක් මොකක් හරි ඒ නාම රූප වශයෙන් කැඩිච්ච ගමන් ඒ රූප කොටාට රිච්ඡක් බව ඒකක රාශියක් බව ස්කන්ධයක් නැත්නම් ඛණ්ඩක් බව සාගරයක් බව, ගලන දෙයක් බව, පැවැත්මක් බව, ක්‍රියාවලියක් බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ රූප කොටස් එක ආස්වාදය තුළ ආස්වාද රාශියක්, ප්‍රසාද තුළ ප්‍රසාද රාශියක්. දකින්න දකින්න දකින්න එතන එතන වෙන වෙනම මේ හිතවිලි වෙන වෙනම හිත භාවනා හිත පහළ වෙනවා නාමස්කන්ධ පහළ වෙන බව අර රූපස්කන්ධ පිරිසිඳින්න පිරිසිඳින්න තේරෙන්න පටන් අර ගන්නවා ආස්වාදයේ මුල දකින්න හිත නෙවෙයි මැද දකින්නේ මැද දකින්න හිත නෙවෙයි අග දකින්නේ අග දකින්න හිත නෙවෙයි ඊගාවට ප්‍රස්වාසය දකින්න ආදී වශයෙන් ආස්වාද ප්‍රස්වාස දෙකේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්ඛති විදිහට මුල මැද අගවත් අඩු වශයෙන් දකින්න රූපය කොටස් කළා දාලන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයා නොබෝ කලකින්ම ඒ රූපයේ දකින්න හිතත් ගැසි ගැසි යන බව ඒ ඒ වෙලාවේ අලුත් වෙන බව දැක ගන්න. මේ විදිහට රූප නාම දෙක වෙන්කොට දැන ගැනීම බොහෝමත්ම විචිත්‍රවයි. විචිතුරුව බැලීම තමයි අපි ආධුනිකයට මතක් කරලා දෙන්නේ. මේක දිගේම හිත පවත්වාගෙන යනකොට මේ රූපය දෙවියන් වහන්සේ මාපු දෙයක්වත් අපේ අභිරුචියට පාලවිච්ච දෙයක්වත් නෙවෙයි. ඒකට ඒකටම ආවේනික වූ හේතුවක් සහිතවයි රූප පාලවෙන්නේ. අ හේතුකෝ පහළ වෙන්නේත් නැහැ. කියන්නේ හේතු නැතුව විසම හේතුකෝ පහළ වෙන්නේත් නැහැ. අදාළ හේතු නොවි වෙන හේතුකින් පහළ වෙන්නේත් නැහැ. එකම හේතුකින් පහළ වෙන්නේත් නැහැ. නිසි හේතු නිසා මේ නිසි රූප පහළ වෙනවා. ඒ වගේම ඒ රූප පහළ වීමම හෝ එහෙම නැත්නම් ඊට කලින් තිබුණු වෙනත් නාම ධර්මයක් නිසා හෝ හැම නාම ධර්මයක්ම පහළ වෙන හේතු සහිතවයි. ඒකත් අ හේතුකක් නෙවෙයි විසම හේතුකක් නෙවෙයි මොනම දෙයකටත් වැටෙන්නේ අදාළ හේතු රාශියක් තියෙනවා. ඒ නිසා නාමේ නාමේ හේතුව රූපේ රූපේ හේතුව කියලා අර නාම රූප කියලා දෙකට කඩාගත්ත එක හේතු ධර්මත් එක්ක බලනකොට අඩු ගානේ හතරට කැරෙනවා. කාලේ චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් කැලෙනකොට අනන්ත අප්‍රමාණ ක්‍රියාදාමයක් විදිහට තේින්න පටන් ගන්නවා. සම්පූර්ණ පටිච්චසමුපාදය පිළිබඳව ලොකු විවරයක් ඉතාම අමු පුතග්ජනයක්. නමුත් බැලීමේ දක්ෂකම නිසා විපස්සනාවේ තියෙන පෙළගස්ම නිසා නාම රූප පරිච්ඡේදන ඥාණයට යනකොටම රූපේට රූපේ හේතු තියෙනවා නාමයට නාම හේතු තියෙනවා කියලා ඉතාමත්ම සමීපව යම් ආකාරයකට අරමුණට හිත යොදාන භාවනා කරනවා නම් පැහැදිලිව මේ පුද්ගලයාට හිතවිලි වල වේදනා වේදනා වල සාද්ද වල බාධා නැති වෙලා අරමුණේම හිත නිමග්න වෙන්න පුළුවන් වෙනවා හැබැයි තාමත් ඒ රූපය අන්තිම කුඩා සියුම් අංශුවට කැඩිලා නැහැ. ඒක තාම පදාට වශයෙන් පේන්නේ, සීති වශයෙන් පේන්නේ, ඔය කැටිටි වශයෙන් පේන වෙනදට වැඩිය මෙලෙක් ගතියක්, වෙනදට වැඩිය තැම්බිච්ච ගතියක්, වෙනදට වැඩිය අතින් පොඩි කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක යෝගාවචරයේ සූර භාවයට, දක්ෂ භාවයට මේ හිතේ අධිෂ්ඨාන ශක්තිය වැඩි වීමට හේතු වෙනවා. ඒ වගේම නාම ධර්මත් වෙනදා තරම් ඝන බහලව නෙවෙයි, නමුත් 100% ක්ෂණ බංගුර වෙන්නේ නැහැ. චිත්තක්ෂණ චිත්තක්ෂණ පාඩු තාම කැඩෙන්නේ නැහැ. නමුත් පදාස පදාස වශයෙන් තේරෙනවා. මෙන්න මේක දිගේ යනකොට යනකොට තේරෙනවා මේක තමයි මේ භාවනාවේදී අපි මේ ආත්මී විශ්ලේෂණය කරන හැටි. ආත්මය කියලා කියන්නේ නාම රූප දෙක. නාමයට නාමයේ හේතු තියෙනවා, රූපයට රූපේ හේතු තියෙනවා කියලා ඒක කරන්න හදනකොටම අර රුචි අරුචිකං බාධා දුරු වෙලා නිවර්ණයෙන් දුරු වෙලා හිත යම් වෙලාවක මේ පදාසවල මේ කැටිතිවල මේ රීතිවල අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවනම් අපි ඒකට කියනවා කලාප සම්මස්සනය කියලා. අංශු වශයෙන් කැඩලා නැහැ කලාප වශයෙන් ඕම සම්මර්ෂණය වෙන්න පටන් ගන්නවා වේදනා කලාප රූප පදාස සමහරලාට පාට වේ වශයෙන් සමහරයි කියන්නේ බර ගති වශයෙන් පදාස පේන සමහරලාට කලන පේන සමහරලාට ආලෝක පේන සමහරලාට කුණුසුම් සිසිල් ගති පේන ඒවා එනවා ඒ වගේ රංග දක්වනවා Tamange භූමිකාව ඉවර කරනවා යන තියෙනවා ඒ නැතුණාට පස්සේ ඊගාව දකින්න හිත සම්පූර්ණ අලුත්. අරකින් කුණු වෙලාවත් ඒකෙන් කුසුඹ වැදිලාවත් නැහැ. ඊගාවට දක්ව. ඊගාව සිද්ධිය දැක්කා ඒකත් ඉවරයි. ඔහොමම දැක දැක දැක යනකොට පදාශයන් වශයෙන් කලාප වශයෙන් සම්මර්ෂණය සිදු වෙනකොට ඉස්සල්ලාම ජීවිතේ මේ අනිත්‍ය භාවය කියන ශීඝ්‍ර විරස් වීම. දුක කියලා කියන එකම චිත්තක්ෂණයක්වත් ස්පාසු නොදෙන தত্ত্বය. ඒ වගේම අනාත්මය කියන මොන්නම විදිහකින්වත් මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ අපේ වශයේ පවතින දෙයක් නෙවෙයි. නමුත් මේක දැක ගැනීමේ විපස්සනාව අපට අයිති දෙයක්. අපේ වගකීම. අපේ අනුග්‍රහය මේකට කරන්න තියෙන කියලා ඒකේ අනාත්ම ස්වરૂපේ පදාස වශයෙන් දකින්න. මෙන්න මේක දකින වෙලාවේදී තමයි පළවෙනි වතාවට යෝගාවචරය ඒ අරමුණේ සම්මුති වශයෙන් පේන සතහංකා ආකාර ඉක්මවලා ඔහු ඒ අරමුණට கிඳා බැසීමක් එන විදිහ කියන අරමුණ පිට ඉඳලා අරමුණ දිහා බලා ඉන්න වෙනුවට අරමුණ ඇතුළට ගිහිල්ලා අරමුණේ යත්තා වූ ශීඝ්‍ර වෙනස් වීම දුක්ඛ ස්වභාවය සහ අනාත්ම ස්වરૂපයේ තුලින් ලෝකේ බලන. ලෝකේ ඉඳලා අරමුණ බල බල හිටපු කෙනා අරමුණ ඇතුලේ ඉඳලා දැන් ලෝකේ දිහා බලන මෙන්න මේ පරිවර්තනයේ සිදුවීම අපි සාමාන්‍ය ලෝකෙන් කියන්නේ හිත විපස්සනාට වැටෙනවා කියලා. ඉතින් තමයි විපස්සනාට වටා ගැනීම සිදු වෙන්නේ. ඒ නිසා නාම රූප මේ පරිග්‍රහ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරන්නේ නැහැ. සම්මසන ඥානය තමයි ඔන්න ඉස්සල්ලාම ඒ විපස්සනා ලෝකෙට ඇද දමන පළවෙනිම ඥානය. ඒක හරියට ගොඩ නැගිල්ලක පොළොව යට හරිය හයියට හදාගත්ත ෆවුන්ඩේෂන් එක වාගේ තමයි නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිච්ඡා ඥාන. ඒක පේන්නේ නැහැ. ඒක උඩ තමයි ඩෑම් කෝස් එකක් දාලා උඩගේ. ඒක පේන්නක් තියෙනවා, සවිසක්කක් තියෙනවා, ලක්ෂණක් තියෙනවා, නම්බුකාරකමකුත් තියෙනවා. නමුත් ඒකට හැදෙන්න අර පොළොව යට හොඳ පදනමක් දාගන්න ඕනේ. ඒ වගේ තමයි නාම රූප පච්චේ පරිඥා. ඊට පස්සේ සම්මසඥාණයෙන් යහපැත්ත ගියාට පස්සේ ඒ ලොකු පීමක් පයින්නා යෝගාවචරය. ඇත්තම භාවනාව ඔච්චරයි කරලා දෙන්න ඕනේ. කියලා දෙන්න ඕනේ ඔතෙන් දෙනකම් විතරයි. ඒ ටික තමයි යෝගාවචර කියන්න දාන්න නැත්නම් මොකද යෝගාවචරය පුහුදුන් ගතිතියි. මොනවා හරි බබාගේ භාෂාවෙන් කතා කර කර ඉන්නවා මිස මේ වෙන දේ වෙන හැටියෙන් බලන්න නෙවෙයි ඕන්න තියෙන්නේ මම දැක්කම මම කළා මට වුණා කියලා තමයි කතා කරන්නේ. ඉතින් ගුරුවරු කියනවා මට වෙච්ච කතාව මොකද උනේ අරමුණට මොකද උනේ කියලා පුළුවන් තරම් මේ කතාව වැඩි හිටි කතාවක් වාට බබාගේ බාධාව නෙවෙයි පරමාර්ථ ධර්මපත්තට දාගත්තොත් යම් වෙලාවක යෝගාවචරය හොඳට දැනගන්නවා පිටේ ඉඳලා ආරමුණ දිහා බලාගෙන ඒකට මත මතාන්තර පහල කරන එක අවස්ථාවක ආරමුණ ඇතුලේ ඉඳලා ලෝකෙ දිහා බලන එක මත මතාන්තරයේ කියලා දෙකක් අදාළ නැති වුණත් අවස්ථාව බතු වෙච්ච නිසා විචිත්‍රභාවය සඳහා මෙන්න මෙහෙමයි යෝගකට අටුවාව උපමාව දෙන්නේ අපි දැන් කියනවා නම් මෙතන මේ තියෙන කැලණි ගඟෙන් මෙහා පැත්තේ තියෙන ගම්පහ දිස්ත්‍රික්කේ වෙන රජ කෙනෙක් ඉන්නවා. එහා පැත්තේ තියෙන රත්නපුරය අවිස්සාවෙල පැත්තේ වෙන රජ කෙනෙක් ඉන්නවායි කියලා හිතමු. මේ රාජධානියේ ඉන්න කෙනෙකුට මේ රජුරුවන්ගේ රාජතර්ජනයක් මතුවේ. එතකොට මේ පුදුර දන්නා මේ භූමියේ විසීම කිසිසේත්ම ආරක්ෂාකාරී නෑ. මොකද රජුරෝ දහස් වෙලා. ඒ නිසා මේ පුද්ගලයා ශීඝ්‍රයෙන් දැනගන්නවා ආරක්ෂා භූමියක් සඳහා මට වෙන රාජධානියකට යන්න ඕන කියලා මේකෙන් දුවගෙන යනවා. මේකෙන් ගැලවීම පිණිස දුවගෙන යනකොට තේරෙනවා දැනගන්නවා රාජපුරුෂෝ පිටිපස්සෙන් එනවා කියලා. ඒ නිසා මේ මිනිස්සු බොහොම වේගයෙන් දුවගෙන යනකොට ඔන්න ගඟ යුරටපත් වෙනවා. ගඟ යුරටපත් වුණාට පස්සේ මේ මිනිස්සු කල්පනා කරනවා මේ මෙල මේ පැත්තේ හිටියොත් දෙතිස් වදයන්ට ලක් වෙලා රාජ දඬුවමට ලක් වෙන්න වෙනවා. ගඟට බැස්සොත් කිඹුලෝ ඉන්නවද දන්නේ නැහැ මිනිමෝරු ඉන්නවද දන්නේ නැහැ දියසුලිය සැර දන්නේ නැහැ වතුර සීතල දන්නේ නැහැ කවදාකවත් පීනලත් නැහැ ඉතින් ඒ මනසට සිද්ධ වෙනවා රැකෙන්නේ රැකෙම්මා මියෙන්නේ මියෙම්මා කියලා වතුරට පයින්. සමහර අයත් මේ පැත්තෙන් දතර රාජපුරුෂයන්ට අවුලා මැරුණත් ඇති. නමුත් අපේ කතාවේ හැටියට ඒ පුද්ගලයා අභියෝගයක් ගන්නවා ඒකට වෙන්න. ඒකට වෙලා බැස්සට පස්සේ වැටෙන තැනම වතුර එච්චරම වේග නැහැ. යූරේ වතුර ටික සිවුම්ම ගලන. යූරේ මැදට යන්න යන්න යන්න දියවැලට යන්න යන්න යන්න ඒ මනුස්සයාට පේනවා මේකට දැන් ඇවිල්ලා රාජපුරුෂෝ දැන් Taman ගැන හොයනවා. දැන් ඉස්සරහින් තියෙන දියවැල බොහොම සැරයි. මැදට යන්න තියෙන නමුත් මෙකොටට ආවොත් මොකද වෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා මේ මනුස්සයා පණේ පජ්ජාගෙන ওই වතුරට වැටලා මැරෙන එක හොඳයි. වෙන ඒ වෙලාව හැටියට වෙන කියන්න දෙයක්වත් නැහැ. වතුරට වැටෙන එක හොඳයි කියලාගෙන කොහොම හරි අපි හිතමු අර උග්‍රම වූ මැද ගලන ශීඝ්‍ර දියවල කැපුවයි කිය. කීමේ ගිලෙමින් වතුර පෙමින් කරදර වෙමින් කොහොම හරි එමත් එහා පැත්තට ගියාට පස්සේ ලොකු විශ්වාසයක් එනවා. දැන් එහා පැත්තට යන්න යන්න ආයෙත් ජීවල අඩු වෙනවා වැටෙන්නේ ගිහිල්ලා අනුන්ගේ රාජධානියකට. ඒකට මේ රජුරන්ගේ නීතිය බලපාන්නේ නැහැ. ඒකෝට අර රාජපුරුෂෝ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ මැද බරවැද්දිය වල යන්න ඉස්සෙල්ලා මේ කොටස මම සෑරගෙන රජුරවන්ට පත් කළා රාජ සම්මාන ලබන්න. නමුත් අර මනුස්සයා දැනගන්නවා ශීඝ්‍ර ජීවල කැපුවට පස්සේ එයා යනවනම් එහා පැත්තට එයා වැටෙන්නේ එහා රාජධානට. අපේ හුඟක් යෝගාවචරෝ එතෙන්ද ගිහිල්ලා හති අරගන්න ආපහු මෙවුරට මෙහා යුරට එන එක හුඟක් වෙලාට සිද්ධ වෙනවා. ඒතකොට කාගේ අතරදපත් වෙන්නේ මොකද වෙන්නේ කියන එක හිතා ගන්න. එnde ende ende ende උග්‍ර වේගන එනවනම් භාවනාව සමීප වේගන එනවනම් ඊටාම උත්සන්න වේගන එනවනම් තීරුම් අරගන්න මේක උත්සන්න භාවයේ මුදුන්පත් වෙන්න දෙන්නේ. කෙලපැමිණෙන්න දෙන්න ඕනේ. ඒකෝට චිත්‍රය අනිත් පැත්ත දැක ගන්න පුළුවන්. එහෙම නැතුව උත්සන්න භාවයට බයි. උත්සන්න භාවයට සූදානම් නැතිකම නිසා ආපහු හැරුණොත් ඉතින් කබලෙන් ලිපට තමයි වැටෙන්නේ. ඉතින් ওই ටිකේ තමයි ඇත්තටම යෝගාර්ථක උදව් කළ යුත්තේ. උගදෙනේ අර නුබුරු දීගට වැඩි පුරුදු කණවැන්දුම හොඳයි කියලා ආපහු පරියන්කෙන් නැගිටලා ගෙදර යනවා. ගෙදර ගිහින්වල ඉතින් ආය ටිකක් හති අරගෙන ආය එනවා භාවනා කරා. එන්න එන්න කරන්න කරන්න මේ උද්දණ්ඩක වැණි ටික අයින් වෙනවා වගේ රොඩ්ඩ විතරයි ඉතුරු වෙන්නේ. ආත්ම ශක්තියක් නැති වෙනවා එපා වෙනවා. භාවනා කරන සියල්ලම කරනවා. ගුරුවරු හැම කෙනාම ආශ්‍රය කරන හැම භාවනා මධ්‍යස්ථානෙම යනවා. නමුත් මිනිහා එකට කරනවා. කවදාකවත් අර ජීවිතයට දකින්නකොට කපාගෙන ඉදිරියට යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න හේතුව මොකද? එතන සීක්‍ර වැඩපිළිවෙලක් තියෙනවා. ඉතාමත්ම සීක්‍ර වැඩපිළිවෙලක්. ඉතින් යම් අභියෝගශීලී පුද්ගලයෙක්, වීර්යවන්ත පුද්ගලයෙක්, වීර්ය සහිත පුද්ගලයෙක් නම් මේ අභියෝගය දකිනකොට අන්න බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන අප්‍රත්‍යත ධෛර්යයත් උන්වහන්සේලාගේ ජීවිත ආදර්ශයෙන් පෙන්නපු ගතියත් පෙන්ලා රැකින්නේ රැකෙන්න මියෙන්නේ මියෙන්න මාසේ ඒ දියවැල කැපුවා නම් එහාටතර ගියා නම් අද තාමත් එල්ලේ මැරලා යන්න ඉඩ තියෙන වැඩි. නමුත් ලොකු ආත්ම විශ්වාසයක් ඇවිල්ලා අපි තුමු එවුරට ගියයි කියලා. එහා එවුරට ගියයි කියලා. අටුවාව සඳහන් කරනවා එහා එවුරට ගිය ගමන් මිනිසයා Taman හම්බෙච්ච ക്ഷേම භූමියට ගිහිල්ලා නිදාගන්න හිතන්නේ නැතිලු. මෙහා එවුර දිහා බලනවලු මම මොන්න ගැලවිල්ලක්ද ගැලවෙන්නේ කියලා. අන්න එවැනි දර්ශන වෙනසක් ඇති වෙනවා සම්මසන ඥානෙට ගියාට පස්සේ. මෙහා යුරේ ඉඳලා එහා යුර ക്ഷേම භූමියක් වශයෙන් දකින දර්ශනයක් ക്ഷേමයට ගිහිලා තමන් මෙතෙක් කළා පැලහෙමින් තිබුණු රාජපුරුෂයන් අතරපත් වෙන්න තිබුණු දුෂ්ට අදාන්ත රජ කෙනෙකුට අහු වෙන තුන අවස්ථාවත් දෙක දකින දර්ශනයේදී තමයි යෝගාවචරයට බහුසුත යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙන්නේ මගේ භාවනාව දැන් මේ ප්‍රඥප්තිය ඉක්මවලා පරමාර්ථ දතර වැටෙනවා. සතහන් ආකාරය ඉක්මවලා මගේ හිත ශීඝ්‍ර චලනයට නැත්නම් සම්පති මේ මේ සත්‍යයට සම්පතියට වැටුණා. එතන තියෙන්නේ ආස්වාදයත් එක වගේ ප්‍රසවාසයත් එක වගේ කය බැලුවත් එක වගේ රූප බැලුවත් එක වගේ නාම බැලුවත් එක වගේ එකම චලන. ඒවා එක එකක් වෙන් කරලා දැනගන්න පුළුවන් ගැටියක් නෑ සමරස වෙනවා කියලා මේකට කියන්නේ. සතිය වේකුල භාවයට යනකොට අරමුණු අතර සමරසයක් වෙනවා. මොනවද සමරස වෙනවා කියලා කියන්නේ? පටවි දැක්කත් වදයක්. රූප ආර ආපෝ දැක්කත් වදයක් තේජෝ දැක්කත් වදයක් මොනවා දැක්කත් ඒක කෙනහිල්ලක් පීරි ගෑමක් ඇවිස්සිල්ලක් එහෙම රූප ධර්ම වෙනුවට රූප ධර්ම මැද තියෙන අවකාශය දැක්කත් ඒත් වදයක් අවකාශය දකින්න මෙනෙහි කරන හිත දැක්කත් මෙනෙහි කිරීම දැක්කත් හේරම කරදර හැබැයි මේකෙන් ගැලවෙන්න බෑ ඉතාමත් ශීක්‍රේ මේ සම්පතිය දැක ගන්න පුළුවන් තරමටපත් වෙනවා අන්න ඔය සම්පතිය දැකගත්ත නම් පමණයි හිත විපස්සනාට වැටෙන්නේ ඊට පස්සේ ඔය කියන සම්මතන ඥාන ඉක්මවාට පස්සේ අත සාදරව වැඩගන්නේ තරුණ උද්‍යප්පේ ඥානෙ. එතෙන්දී ඔන්නේ ඇතිවීම නැතිවීම දෙක ශීඝ්‍රව පේන්න පටන් අර ගන්නවා මේ ඇති වෙන්නේ පාඨවිද ආපොද තේජොද වාසයද එහෙම නැත්නම් නාම ධර්මද එපා වෙන මොනම දෙයක්වත් නෑ පුතුම ඇතිවීම නැතිවීම දෙයක්. මෙන්න මෙතෙන්දි තමයි එක්කෝ හිත උච්ඡේද වාදයට වැටෙන්නේ එහෙම නැත්නම් අර අපි කලින් ගත්ත සස්තත වාදයට වැටෙන්නේ. යම්ම කිසි කෙනෙක් පුරුද්දානුව මේ ඇතිවීමෙන් පැවතීමෙන් නැතිවීමෙන් ශීඝ්‍රව සිදුවෙන જાතියක් ජම්මයක් සතහනක් ආකාරයක් ඉස්ති පුරුෂ භාවයක් නැතුව ඉතාමත්ව සමීපව උච්ඡන්නව ඇතිවීම නැතිවීම දෙක පේනකොට ඇතිවීම පක්ෂයට යම් කිසි කෙනෙක් වැඩිපුර හිත යෙදුවොත් එයා හිතා ගන්නවා නැති තැනින් යමක් ඇතිවීමේ ශක්තිය මේ ලෝකේ තියෙන නිසා මේ අපේ ජීවිතයේ සදාකාලිකයි කොහොම හරි ඔක ඇතිවීමෙන් දිගට යනවා නැතිවීම පක්ෂයට යම් කිසි කෙනෙකුට හිත ඇදුනා නම් ඕනම ඇත්තා වූ දෙයක නැතිවීමක් ලෝකෙ පේන්න පුළුවන් මම මේ බලලා කියන්නේ දැකලා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි සම්මසනාදී ඥාන ඉක්බවලා ලොකු අත්දැකීමකින් කතා කරන මේක නැතිවීමක් කියනවායි කියලා උච්ඡේදවාදයට වැටෙන්න පුළුවන් ඒ නිසා ධර්මචනන්සේ දේශනා කරනවා මේ සාස්වතවාද උච්ඡේදවාද වලට වැටෙන්න පොඩි මිනිස්සු නෙවෙයි එදිනදා පාණ්ඩාත්තල හොයාගන්න බැරි ප්‍රස්තාවක් නැති මිනිස්සු නෙවෙයි හොඳට කන්න බොණ්ඩක් තිබිලා හොඳ භාවනා මධ්‍යස්ථානයක් හම්බෙලා සීලයකුත් රැකලා ගුරුටෙකුත් හම්බෙලා ක්‍රමෙත් හම්බෙලා භාවනා කරලා භාවනාවත් හරි ගිහිල්ලා විපස්සනාට ගන්නට පස්සේ විපස්සනා මුල් ඥානවලට ගියාට පස්සේ මේ අහුවිල්ල අහුවේ. නිසා මේ සම්මේ මේ භ්‍රමජාල සූත්‍රයේ බලින්ද කියන කතාවක් නෙවෙයි. ඒකේ ශ්‍රමණ ප්‍රාක්‍මණයි කියලා කතා කරන ශ්‍රමණ ප්‍රාක්‍මණයන්ට මේක සිද්ධ වෙන්නේ. අනික් අතම සිද්ධ වෙන්නේ නැහැ. එන්නේ එතෙන්දි තමයි නැතිවීම උග්‍ර වෙනවනම් උච්ඡේදවාදයට වැටෙනවා. ඒ වාගෙම ඒකේ ගැඹුරකට ගියොත් ওই දෙක අතරමැද අනන්තවත් අතරමැදි අවස්ථාවක් තියෙනවා. මොනවද අතරමැදි අවස්ථාවක් කියලා කියන්නේ? අන්න අර විදිහට වහ වහ ඇතිවීමෙන් වහ වහ නැතිවීමෙන් යන දර්ශනදී හොඳට බලන හිතියොත් ඒ කෙනෙකුට පේනවා ඇති වෙන දේ අපි හිතමු රූප ස්වභාවයේ ඝන බව, තද බව, උණුසුම් බව, සිසිල් බව, කම්පන, චංචල, ආලෝක වැగిරෙන බව මොන මොන හරි කියලා අපිට ගන්න රූප ස්වභාව ඒ රූප ස්වභාව කිසි දවසක හති වැටෙන ගැටයකට යන්නේ හැමදාම අලුත් එනේ එන රූප කොටස් ඒ තද ගතිය පහළන තද ගතිය බොහෝම ප්‍රසන්න අලුත් ස්වරූපෙන් නැවුම් ස්වරූපෙන් එන්නේ ඒක ඇති වුණා ඒක යනවා ඊට පස්සේ තව එකක් එනවා ඒක යනවා මේක දිහා බලාගෙන ඉන්න නාම ධර්මත් ඒ වාගෙමයි අර රූප ධර්මයෙන් කෙලසෙනවයි කියලා අපි හිතුවට කෙලසිල්ලක් වෙන්නේ නැහැ. රූප ධර්මයේ දැන ගැනීම පමණයි කරන්නේ. අපි මේක කෙලසිය යුතුයි කියලා සංඥාවකින් පටලවාගන්නේ. එහෙම නැත්නම් රූප ඇති වෙලා රූප ඇති වෙච්ච ධර්ම නැති වෙනවා. නාම ඇති වෙලා නාම ඇති වෙච්ච ධර්ම නැති වෙනවා. මේක සංඥාවෙන් තොරව බලන් හිටියානම් ඒකේ තේරෙන පටන් ගන්නවා එක චිත්තක්ෂණ කණි චිත්තක්ෂණට අසම්බන්ධ බවක්. ඒක නිකක් ඇති වුණා නැති වුණා. මෙතන එකක් ඇති වෙනවා නැති වෙන එක නාම වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් පට වියාපෝත්‍යජෝ වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන් මෙන්න මේ විදියට එකිනෙක වෙන් කරනවා ඒකින් පාලින් කියන්නේ පරිච්ඡේද කරනවා කියලා පරිච්ඡේද කිරීමමත් උච්ඡේදයට බලයි හොඳට පරිච්ඡේද කරලා බලන්න පුළුවන් කෙනාට මේක සතෙක් මේ විදියට ධර්මතාවයක් බවට පත් කරන්න පුළුවන් ධර්මතාවය ඕන වෙලාවක නැතිලා යන්න පුළුවන් එතකොටත් උච්ඡේදවාදයට වැටෙන්න ඉඩ ඉතින් මෙන්න මේ පිළිබඳව දැන් අපි තාම ඉන්නේ මේ වාද හඳුන්වා දෙන අවස්ථාවේදී පස්සේ සරුවචනාංශ විස්තර කරලා දෙනවා මෙන්න මේ වැනි දර්ශනීය ඇති වෙන්න බලන්නේ නැති වුණොත් සන්තුෂ්ටි කරගත්තට සම්පත්‍ති කරගත්තට බලන්නේ නැත්තම් ඒ පුද්ගලයා මේ භාගයට බල්ලා ඒක පිළිබඳව මාති පහර කරනවා. ඒ මාති පහල කරන්නේ කවදාකවත් අත්දැකීමකින් තොරව නෙවෙයි. ඒක සරුවත් යනකෙ පැහැදිලිවම සඳහන් කරනවා තදපි පස්සපච්චය. යම් කිසි කෙනෙක් කියනවා නම් මේක උච්ඡේදවාදී කියලා ඒත් හොඳ ස්පර්ශයක් ඇතුවමයි කියන්නේ. හීනෙන් දැකලා බය වෙලාවක්වත් කවුරුත් ගහනවා මරනවා කිව්වටවත් නෙවෙයි. හොඳට දැකලා. ආනේ විදිහට ඒ ස්පර්ශය පදනම් කරගෙන ඒ පුද්ගලයා ඒක සංජානනය කරනවා සංවේදනය කරනවා හොඳට විඳ ගන්න. විඳගෙන ඒ වින්දනය අංග සම්පූර්ණ වෙන්න ඉස්සර වෙලා නැත්නම් ඇති වෙන්න නිගමනයකට එන්න තරම් ඇති වෙන්න තොරතුරු ලබන්නේ ඉස්සල පරියන්කෙන් නැගිටිනවා. එක්ක මේක දැකපු ගමන් අද මට ලොකු දෙයක් හම්බුනා කියලා නැගිටිනවා. එනත ඉවසීමේ ශක්තිය නැති නිසා නැගිටිනවා. එනතම් භ්‍රමජාල සූත්‍රයට බණ අහලා නැති නිසා නැගිටිනවා. නැගිට්ටොත් නැගිටින්නේ මොකක් හරි මතයක් කරගෙන. ඒක නිසා අර ස්පර්ශය නිසා වේදනාවකටපත් වෙනවා මෙන්න මේ වේදනාව පිළිබඳව නැත්නම් මේ වේදය මේ දැන ගැනීම පිළිබඳව අංග සම්පූර්ණ භාවයක් නැති වුන නිසා ඔහු නැගිටින්නේ අර නොදැක්ක කොටසට මොකක් හරි බොරුවක් ගොතාගෙන. දැනෙන්නේ නැති නොදැක්ක අත්දැකමු නැති කොටස වහන්න බොරුවක් ගොතාගෙන ඉඳී ඊට පස්සේ ඒ බොරුව ලෝකෙට කියන්න පටන් අරගත්තාම ඌගේ අර ප්‍රත්‍යක්ෂ අත්දැකීම යට යනවා අර නොදැක්ක කොටසින් තැතිවිච්ච බොරුව ලොකු වෙනවා ඒ නිසා මූල දර්ශන විද්‍යාවම කියලා කියන්නේ ඔන්න නොදැක්ක කොටස නිසා ඇතිවෙච්ච පච ගොන්නක් විතරයි වෙන විදිහට කියනවා වේදය වින්දනය අංග සම්පූර්ණ කෙරුවේ නැත්නම් ඒකෙන් හම්බ වෙන අතුරු ඵලය තමයි දර්ශනය ඒ දර්ශන විද්‍යාව ඒකට හේතුව මොකද සරුවචනසේ සඳහන් කරනවා මේ වේදය හැම වෙලාවෙම වත්තානිසයක් කියලා. සංසාරේ පැවතීමට අවශ්‍ය ආහාර සපයලා දෙන්නේ මෙන්න මේ වින්දනය තමයි. ඒ වින්දනේ අංග සම්පූර්ණව ලැබුවා නම් වටෙන් ගැලවනවා. අංග සම්පූර්ණ නොලැබෙන්න නොලැබෙන්න වටේ කොහෙන් හරි කොනක් අල්ලගෙන අල්ලගත්ත එක අගේ කරන්න අල්ලගත්ත එක සාධාරණීකරණය කරන්න ඉතින් බරපතල වාදයක් වෙනහර පානවා අර කිතුල් ගහට ගිය මිනිහා බහිනකොට අහු වුණාට පස්සේ මොකද කියන්නේ මම ගියේ මේ කිතුලි කනකොල තියනවා කියලා බලන්න. කොහෙද යකෝ කිතුලි කනකොල තියනවද? ඒක තමයි මේ බහින්නේ. නෑ නැති තමයි සතා බහින්නේ කියලා කිතුලි ගහරි ගේන්නේ නෑ කතාව තමයි හැම කෙනෙක් තුළම තියෙන. නිසා යෝගාවචරය තුලත් ඕනම වෙලාවක භාවනා අංග සම්පූර්ණලා නැතුව කතා කරන හැම වෙලාවක කමඨාන් සුද්ධ කිරීමකින් තොරව මොකක් හරි ওই දර්ශනයකට මුකු ගැහිලා තියෙනවා. මේකයි සරුවචනන්දගේ තියෙන සරුවචන ගුණය මේකයි අපි අපිට ඔය සාසත දිටි කියන්නේ මොකද්ද උච්චේ දුක්ඛ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන භාවනාත් කරලා භාවනා යම් ප්‍රමාණයකට සාර්ථක වුණාට පස්සේ අපි මේක ජීවිතේට සම්බන්ධ කරගන්නවායි කියලා කියන්නේ අපි මේ අතරමැද වාද පහල කරොත් මම කළා මම දැක්කා මට මෙහෙම වුණා කියලා ඒ සෑම දෙයක්ම තියෙන අදුපාඩු නොදැක්ක කොට සම්පූර්ණ වෙන්නේ මේ මොකක් හරි ඔය කියන දර්ශනය මතයකි. මේ සෑම දෙයකටම පදනම් වෙලා තියෙන වේදනාව. එනිසා මේ වේදනාව පිළිබඳව වේදේ පිළිබඳව අංග සම්පූර්ණ තත්ත්වයටපත් වෙන අරිහත් තත්ත්වයටපත් වෙන තාක් මේ සරුවචන් වහන්සේගේ ධර්ම වලින් තොර මොන දේකට අපි උදව් උපකාර කෙරුවත් අත විශ්වාස ඡන්ද දුන්නත් ඒ එකක්වත් ආවට ගියාට වෙන දේවල් නෙමෙයි අපේ චක්ති ලක්ෂණ පෙන්නන අපේ තියෙන අඩුපාඩුකම් පෙන්නන දේවල්. මේ සෑම දෙයක්ම සම්බන්ධ මේ මනස ඉතිහාසයේ වාද මතුවලා තියෙනවා පොත්වල සඳහන් කරලා තියෙනවා ඔන්න ඔතෙන්ද අහුනොත් මෙන්න මේ වාදේ කියන්නේ. ඒකට මේ නම කියනවා. මෙන්න මෙතන තියෙන අතරොත් මෙන්න මේ වාදයට අහු වෙන එකට මේ නම කියනවා කියලා ලෝකේ වාදපත රාශියක් තියෙනවා. නමුත් ඒ වාද මේව ඔක්කොම බොරු වලවල් මේව සෑම දෙයකම තියෙන්නේ මද දැනුම. නැත්නම් නොදැනීම. ඒ නැත්නම් විපරීත දැනීම. නමුත් මේ විපරීත දැනීම, මද දැනීම සම්පූර්ණ දුරු කිරීමට එකම ක්‍රමය තමයි මේ දැකපු දේම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අර එහා යුරට ගිහිල්ලා මෙහා යුර දකින දර්ශනයේ යුක්තව ලක්ෂ කෝටි වාරයක් ආශේවනය කරලා මදි, භාවනා කරලා මදි, බහුලීකත කරන්න. ආශේවනය කරනවා කියලා කියන්නේ ඉස්සල්ලාම වතාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අර කලාප සම්මස්න ක්‍රමයට සම්මස්නය කරනවා. ඊට පස්සේ භාවනා කරනවා කියලා කියන්නේ ඔන්න සක්කාය දිට්ඨිය ආදී මුල් කොටස් තුන අල්ලාගෙන හොඳටම බැටදෙනවා. දීල දීල දීල දීල ඔන්න දෘෂ්ටිය කඩා ගන්න. කඩා ගත්තත් අර ඉතුරු දා ගොඩාක් තියෙනවනේ. ඒවා බහුලීගත කිරීමෙන් ඒ පාරෙම ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත යෑමෙන්මයි තමන්මයි ඒවා දාන්නේ. එහෙම නැතුව මම දැන් අනිත් ලෝකයට වැඩිය මම දැන් භාවනා කරන්නේ මට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනවා මට නැත්තම් මේව අපාය බයක් නෑ මම දැන් සක්කායදිට්ඨිය කඩලා තියෙන ආදි වශයෙන් මේ සෑම දෙයක්ම කියන්නේ ඒ භාගයට කාලා මොකද්ද අඩුවක් කියලා අන්නේ අඩුව තමයි නමක් දෙන්නේ මේ උත්තේජ වාදකාරයෝ සත්‍වාසුද්ධිකාරයෝ මොනවා කිව්වක්වත් ඒකේ සඳහන් කරන මේ පුද්ගලයා ස්පර්ශයක් ඇතිවමයි කතා කරන්නේ සංවේදයක් ඇතිවමයි කතා කරන්නේ අංග සම්පූර්ණ නැති නිසා අපස්සන් ඒක නොදැක්ක නොඅතගාරු ගතිය නිසායි එහෙම වාද පහල කරන්නේ. සරුවචනන්දේ මතක් කරනවා ඒ සෑම කෙනෙක්ම පහල කරන වාදය මෙන්න මෙතනින් අල්ලාගත්ත නිසායි කෙරෙන්නේ කියන එක මට තේරෙනවා. ඒ සෑම කෙනෙක්ම අල්ලලා තියෙන හීනෙන් එහෙම නෙවෙයි. අම්මා අල්ලපු දේ අල්ලලත් නෙවෙයි. තමන්ම අල්ලලා තියෙනවා. ස්පර්ශයක් ඇතුළමයි කතා කරන්නේ. ඒ ස්පර්ශය නිසා ඒ පස්ස පරිසංවේදී ස්ථිතිය. පස්සේ අනු පරිසංවේදනය කරනවා. ඒ අනුව තමයි වාදේ කියන්නේ. මෙන්න මේ වේදනාව අනිවාර්යයෙන්ම තෘෂ්ණාව පෝෂණය කරනවා නැත්නම් මේ වේදනාව පහළ වෙන්නේ යම් කිසි නොදැනුවත්කම නිසා ඇතිවෙච්ච තෘෂ්ණාව නිසායි මෙන්න මේ තණ්හාව නිසා උපාදානයක් ඇතිවෙන උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඒක නිසා මෙතන මේ නතර උනේම යම් කිසි ස්පර්ශයක් නිසා යම් කිසි වේදනාවක් නිසා මේ ස්පර්ශපත්ත්‍ය පසුබිම් කරගෙන ඇති වෙන මේ වේදනාවේ ඒකාන්තයෙන්ම තෘෂ්ණාවක් ඇති කරනවා. මෙන්න මේක තමයි සරුවත් යනකොට පෙන්වලා දෙන්න ඕනේ. ඒ දෘෂ්ටිවාදගතත් අන්න නෙවෙයි භාවනා කරන්න නැත්නම්. Taman පරියන්කේ නැගිටින්නේ බාගෙට තැම්බිලා. සම්පූර්ණ වෙන තාක්කල් මේකෙන් අපිට ගැලවුමක් නැහැ. කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේ බව දැනගෙන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගටම ඒකම යෙදෙනවා නම් ඒ පිටලයට පුළුවන් වෙනා දවසක මම ඉස්සර හිතපු තරම් ගන්න බහල තුස්සීල වික්ෂිප්ත හිත් අඥානකම් නැහැ. නමුත් මේ කරන්න කරන්න කරන්න කරන්න සිහිය ගහන්න ගහන්න සිහිය පාවිච්චි කරන්න පාවිච්චි කරන්න සිහිය මිස සුමුදු වෙන්න ආසේ මේ ආත්මයේ සුමුදු භාවයක් තියෙනවා. එහෙම නැත්තම් අපි යම් තැනක නතර වෙලා වාද ප්‍රකාශ පටන් අරගත්තොත් ඒක සරුවචන සඳහන් කරන්නේ ඒක පරිත්‍රාසය නිසා බියටත් ඒ වගේම හිතේ ඇත්තා වූ වික්ෂිප්ත භාවයේ විස්පන්දන භාවයකුයි තමයි මේ දර්ශන භාවය. පරිදස්සිත පරිවිප්පන්දිත. ත්‍රස්ත භාවයටපත් වෙනවා අර වේග චලන දකින්නකොට බය. සංඝාර පැත්තේ මොකක් හරි ඒකට හේතු ධර්මයක් ඉදිරිපත් කරලා පරියන්කෙන් නැගිටිනවා. නැත්නම් තව ටිකක් ඉස්සරහට යනකොට ඇති වෙන නැති වෙන දෙකම දකිනකොට ඒකාකාරී වෙනවා. ඒකාකාරී වෙනකොට මොනවා හරි කියලා නැගිටිනවා. නීරස වෙනවා. නීරස වෙනකොට නැගිටිනවා. ඒ වගේම පදනම් විරහිත බවක්, තනි වෙච්ච ගතියක්. මේවා දකින්න දකින්න දකින්න ඒ යෝගාචරයේ ආත්ම ශක්තිය ජෝ වෙලා යනවා. වීර්ය අඩු වෙලා යනවා. එතකොට કૃષ્ණ සංහාව මේ සමාධිය වෙනුවට විත්හන්දරයක් ආවා. ඒකේ ගැස්මක් පහළ වෙනවා. මට සතිය නැතුවදෝ භාවනා වැරදිලා දෝ මේ ගුරුවරයා වැරදි දෝ ක්‍රමේ වැරදි දෝ කියලා ඒ සෑම තරකෙම නැගිටින්නේ සරුවචනාංශයට පෙනිපෙන. සරුවචනාංශ මේක කාලකාරාම සූත්‍රයේ හොඳට විස්තර කරලා තිනවා දෙවියන් සහිත මරුන් සහිත දේව ප්‍රජාව සහිත මිනිසුන් සහිත ශ්‍රමණක් ශාක්‍මණයන් සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඇහුවා නම් දැක්කා නම් වින්දා නම් හිතුවා නම් ඒ සේරම මම දන්නවා. ਸਰවචනාසර හිතා ගන්න බැරි, දැක ගන්න බැරි, දැන ගන්න බැරි මොනම දෙයක්වත් අපිට විශේෂේෂ්ත්‍ර වෙන්නේ නැහැ. ඒකයි උන්වහන්සේට සර්වඥ කියලා කියන්නේ. සර්වඥාසේක ළමතක් කරන මේ ඔක්කොම මම දැක්කට ඒගොල්ල ඒක අරගෙනයි නැගිටින්නේ මගේ ඒ පෘථග්ජන අතර වෙනස මොකද්ද මම ඒක අරගෙන නැගිටින්නෙත් නෑ ඒක මගේ මතය මගේ දර්ශනය කියලා ප්‍රකාශ කරන්න යන්නෙත් මම ඒකෙන් වෙන් වෙච්ච බව තමයි ඒ මොකද මුලැමැදාක හොඳට දැකලා තියෙන කම්ම විභාවනා කරපු බව තමයි මගේ වෙනස. ඉතින් ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව මිනිසුන් සහිත ප්‍රජාව සහිත ශ්‍රමණ ශ්‍රාක්‍මණයන් සහිත මේ ලෝකේ යම්තා විත්ත සුතමත විඤ්ඤාද තියෙනවා නම් මං ඒ සේරම දන්නවයි කියනකොට මහ පොළොවේ හෙල්ලුම් කෑවයි. ඉතින් කියන්නේ එකම සුදුසා උන්වහන්සේ. ඊට පස්සේ උන්ව සඳහන් කරනවා අනිත්‍යත්ව දකින්න අනිත්‍යත්ව අහන අනිත්‍යත්ව විඳින අනිත්‍යත්ව මත දරනවා මේ සෑම දෙයක්ම භාගයට පැමිණලා අන්න අතනයි ਉਹ අහුනේ කියන මට තේරෙනවා එන්නේ ඒ නිසා ඔහු එතන අහු වෙනවා මම මේ අහු වෙන බව දැනගත්ත නිසා ගැලවෙනවා. ආ මේක කියනකොටත් මහ පොළොව සහලවලා ගියයි කියලා. ඔහු මේක නිස්සය කරගෙන වාසය කරනවා මම භාවනා කරලා තිනවා මම මෙච්චර දන්නවා. උච්ඡේද වාදියෝ කියනවා කිසිම භාවනා නොකරපු එකනක් කියනවා මේ කය බින්දී යන්නේ මරණ සිද්ධ වෙනවා එතනින් ඉවරයි. ටිකක් භාවනා කළා රූපී මේ බුම්මාවට දෙවියන් වගේ තත්ත්වයටපත් වෙච්චා කියන අපෝ ඔයගොල්ලෝ මොනවද දකින්නේ ඔයගොල්ලෝ කියන්නේ කය විතරයි ඊට වැඩිය වෙනස් දේව ස්වභාව තියෙනවා. එතෙන්ද ගිහිල්ලා මැරෙන්නේ. ඒකෝට චාතුම් මහරජාගේ තාවතින්සලාගේ සියුම් මේ දෙවියෝ කියනවා ඔයගොල්ලෝ මේ පාගමන්ට මේ දෙවියෝගොල්ලෝ හිතුවක්කාර ගොරෝසු චරිත අපි එවනේ සියුම් ඔතෙන්ද ගිහිල්ලා නැති වෙන්නේ කියලා. එතකොට ඉහළ ඉහළ ඉන්න බ්‍රහ්ම ලෝකවල ඉන්න කට්ටිය කියනවා පිස්සු මේගොල්ලෝ මේ මොනවද ගොරෝසු දෙයක් අල්ලන් තියෙන්නේ මේ අරූපී ලෝක කියලා. මේ හැම තැනකදීම වෙන්නේ යට ඉන්න එකාට උඩ එකක් පේනවා. උඩ ඉන්න එකාට යට එකක් පේනවා. මනුස්ස ලෝකේට කවදාකවත් දිව්‍ය ලෝකේ ප්‍රියදී අහින් ළඟින් නම් වෙන්නේ. නමුත් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉන්න කෙනාට මනුස්ස ලෝකේ චාතුම් මහරජිකය පේනවා. හැබැයි තාවතිස්ස පේනවා. තාවතිස්ස එක්කනට මනුස්ස ලෝකේ චාතුම් මහරජිකය පේනවා. තුසිත පේනවා. ඉතින් ඉහළ තියලට යන්න යන්න යන්න යන්න පල්ලෙයා කට්ටිය මේ අර මොකද්දෝ තියාගෙන බාගෙට දැකලා ඇතාගේ කොටස් දැකලා මේක වංගෙඩිය වගේ මේක කොස්ස වගේ මේක මේ කුට්ල කුල්ල වගේ කියනකොට ඇස්සෙත් විනියට මොකද හිතේ? අනේ මුන්දලත් මේ විශ්වවිද්‍යාල කියලා උගන්වනවානේ. මුන්දලාටත් ගෝලෙ ඉන්නවානේ මුන්දලත් ඇත්ත දැකලා මේ කියන්නේ වගේ කියනකොට කන කෑම අන්ද પરම්පරාව උගහන්තර පෙනිලා උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මේක නැති කරන එක තමයි මගේ පරම කෘත්‍යය මේ භ්‍රමජාල දේශනාවේ මගේ ඔයත් අංගේ ඇති වෙනස ඔයත් අහුවෙලා බදාගෙන ඉන්න තැන මට තේරෙනවා මම මේක අහුවෙලා නැති බවත් මට තේරෙනවා නමුත් ඒ ගැනවත් මට නෑ මම ලොකුයි කියලා අදහසක් මෙන්න මේක තමයි තත භාවය කියලා කියන්නේ එහෙව් ගුණය එතන යම් වෙලාවක සරුවචනාංශගේ ගුණ සම්‍යක් ආකාරයෙන් කාටද ප්‍රකාශ කරන්න ඕනේ නම් අන්නේ සත භාවය ගැන කතා කිරීම තමයි සරුවචන ගුණ ප්‍රකාශනය කියලා කියන්නේ නැත්තම් සරුවචනාංශේ සතුම් මරන්නේ නෑ කරුවත් යනදී කාම විචාචාරය කරන්නේ නැහැ කියනවා ඒ වතුරේ තෙතමනේ තියෙනවා කියන වගේ කතාවක්. ඒක නිසා යෝගාවචරයේකට සිද්ධ වෙනවා ඒගොල්ලෝ වගකීමක් වෙනවා අපි කවදා හෝ අපිට යන්න පුළුවන් උප්පරීමය දක්වා මේ ආශේවණයෙන් අතර නොකර භාවනාවෙන් අතරකොට භාවි බහුලීගත කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨම උත්තරම ආදර්ශය ඉතුරු කළාන එතකොට අපි ඇත්ත වශයෙන්ම කාරණා දෙකක් සිද්ධ වෙන එකක් උත්තර ආකාරයෙන් කරුවත් තමයි ගුණ වෙනවා වෙනවා ඒ විතරක් නෑ අපි භ්‍රමජාලෙන් ගැලවෙනවා. එතකොට තේරෙනවා මේ අනික්කත්තෝ භාගයට දැනගත්ත දේවල් මූල ධර්ම පාඩපත් කරන දර්ශන පාඩපත් කරගෙන පොත් ලියාගෙන කෑ ගහන දඟලනකොට ඒ ඇත්තන්ට යම් කිසි කෙනෙක් ඇවිල්ලා ආවඩන්න පටන් අරගත්තොත් අරමනකට එකාංග තිබුණ එක අං දෙක එනවා. ඊගා પરම්පරාවට අං එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අං ඇවි සහිත પરම්පරාව තමයි ලෝකෙ වැඩි වෙන්න පටන් ගන්න. එතකොට සරුවචනාංශය වගේ අර සියල්ල දකින්න කෙනා මේ ලෝකෙට අදාළ නැති කෙනෙක් බවට වගේපත් වෙනවා. ඉතින් 1956ට වගේ ඉස්සලා ඕකනේ තිබුණේ. වහනවා කරන්නත් බෑ, කෙරුවට ධ්‍යාන ලබන්නත් බෑ, මාර්ගඵල ලබන්නත් බෑ කියලා එහෙම කරන ඇත්ත පිස්සු පිහාට්ටු කරලා තිබුණේ. දැනටත් ඒක තමයි වැඩි. නමුත් මේක අහනකොට තේරෙනවා හරි මාර්ගයෙන් මේ කියලා දෙන ක්‍රමයක ගියොත් සර්වඥාන්සේ කියාපු දේ අවලංගු භාවයක්වත් කාලයට ගැලපෙන්නේ නැතිකමක්වත් නැහැ. හැබැයි අපි අවසාන දක්වාම අරහත් භාවයේ දක්වාම මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්නේ නැතුව මත ප්‍රකාශ කරන්න යන තරකයි. අපි වෙනුවෙන් ප්‍රකාශ වෙච්ච මතයක් බුද්ධ මතයේ තියෙනවා අපිට තියෙන එකතු සාකච්ඡා කරන එකයි. එකතු වෙලා කටයුතු කරනකොට අපිට මම හිතනවා අපි ඉන්න තැනින් අඩු ගන්න එහාට යා ගන්න පුළුවන් ශක්තිය ලැබෙයි කියලා. ඒ කියන්නේ සියලු ගුණාට මේ කාරණුත් එකතු කරගෙන තම තමන්ගේ අත්දැකීම් පිටුව මේ තමන් දැනට මත් වෙලා හිර වෙලා තියෙන තැන හරියට දැනගෙන එහාට යආ ගන්න මේකත් මේ ධර්මපරියායත් උදව්වක් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.